උපරිපන්නාසකයයි කියලා කියන්නේ මජ්ක්‍ධිම නිකායේ කොටස් තුනක් තියෙනවා. එයින් තුන්වැනි කොටස. ඒ තුන්වැනි කොටසට අයත් නන්දකෝවාද සූත්‍රය තමයි අද දවසට નિયમિત සූත්‍ර දේශනාව. එහි ඇතුළත් වෙන සූත්‍ර පාඨයකුයි අපි මාතෘකා කළේ ධර්මානුශාසනාව සඳහා මේ නන්දකෝවාද සූත්‍ර දේශනාවට අදාළ සිදුවීම සිදු වෙන්නේ තථාගතයන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාම මහා විහාරයේහි වැඩ වාසය කරන සමය. ඒ කාල වකවානුවේ භික්ෂූන් වහන්සේලා එක් එක්කෙනාට පවරලා තිබුණා භික්ෂුණීන් වහන්සේලාට දිනපතා ධර්මයෙන් අවවාද අනුශාසනා කරන්නට. දිනක් ප්‍රජාපති ගෝතමී තෙරණින් වහන්සේ ප්‍රමුඛ 500ක් භික්ෂුණීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණිලා ස්වාමීනි බුදුරජාණන් වහන්ස භික්ෂුණීන් වහන්සේලාට ධර්මානුශාසනාවක් කරනසේක්වා කියලා ආරාධනා කර සිටියා. පස්සේ එතනදී බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට කතා කරලා අහනවා ආනන්ද අද භික්ෂුණීන්ට ධර්මානුශාසනා කිරීමේ වාරය කාටද පැමිණිලා තියෙන්නේ ආනන්ද හාමුදුරුව ප්‍රකාශ කරනවා ස්වාමීනි නන්දක තෙරුන් වහන්සේටයි අද අනුශාසනා වාරය තියෙන්නේ නමුත් ස්වාමීනි නන්දක තෙරුන් වහන්සේ භික්ෂුණීන්ට අනුශාසනා කරන්න යන්න කැමති නැහැ ඒ නිසයි මේ භික්ෂුන් වහන්සේ භික්ෂුණීන් වහන්සේලා ඔබ වහන්සේගෙන් දහම් අසන්නට පැමිණිලා පස්සේ බුදුරජාණන් වහන්සේ නන්දක හාමුදුරුවන්ට කතා කළා. කතා කරලා නන්දක ඔබ යන්න ගිහින් භික්ෂුණීන්ට අනුශාසනා කරන්න. ඔබේ අනුශාසනාව ඒ අයට බොහෝ ප්‍රයෝජනවත් වේවි කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. ඒ තථාගතයන් වහන්සේගේ නියමය පිළිගත්තු නන්දක තෙරුන් වහන්සේ උදෑසන පාත්‍රා සිවුරු අරගෙන සවැත් නුවර පිණ්ඩපාතේ වැඩම කරලා දන් වළඳලා සවස් කාලයේ ටිකක් විවේක අරගෙන භික්ෂුණීන් රැස් වෙලා හිටපු රාජකාරාමේට වැඩම කළා භික්ෂුණීන් වහන්සේලාට අනුශාසනා කරා භික්ෂුණීන් වහන්සේලා දුරතියාම නන්දක තෙරුන් වහන්සේ දැකලා බොහොම සතුටු වෙලා පාදෝවණය කරලා අසුන් පනවලා පිළි අරගෙන වාඩි කරවලා එකත් පසින් ගෞරව සම්ප්‍රයුක්තව වාඩි වුණා දහම් කතාවක් ශ්‍රවණය කරන්න. එතනදී නන්දක හාමුදුරුව භික්ෂුණීන් වහන්සේලාට ප්‍රකාශ කරනවා නැගනිවරුනි අද මේ ධර්මානුශාසනාව කරන්නේ නිකම්ම අනුශාසනාවක් හැටියට නෙමෙයි ප්‍රශ්න අහලා ඒ ප්‍රශ්නවලට පිළිතුරු දීම් වශයෙන් සාකච්ඡාවක් වශයෙන් තමයි අද මේ අනුශාසනාව කෙරේ. එනිසා මේ දේශනාව කරගෙන යද්දී විටින් විට මම ප්‍රශ්න අහනවා. ඒ ප්‍රශ්න අහන ඒවා Tamanට වැටහෙනවා නම් Taman දන්නවා නම් දන්නවයි කියලා පිළිතුරු දෙන්න. Tamanට නොවැටහෙනවා නම් නොදන්නවා නම් නොදන්නවයි කියලා පිළිතුරු දෙන්න. එහෙම නොදන්නවයි කියලා කිව්වොත් මම ඒවා වඩාත් පැහැදිලි කරලා දෙනවා. ඒ වගේම මේ කාට හරි මේ දේශනාව අහගෙන ඉන්නකොට යම් ගැටලුවක් විචිකිච්ඡාවක් සංකාවක් තියෙනවා නම් ඒක හිතේ තද කරගෙන ඉන්න එපා ඒක මගෙන් විමසන්න මේ කාරණේ කොහොමද මේක මෙහෙම වෙන්නේ කොහොමද කියලා ඒක වෙන කාගෙන්වත් අහන්න යන්නත් එපා ඒක මගෙන්ම අහන්න එතකොට මම මේ කාරණේ වඩාත් පැහැදිලි කරලා දෙන්නම් කියලා අර භික්ෂුණීන් වහන්සේලාට මුලින්ම මේ කරන්නට යන දේශනාව පිළිබඳව හැඳින්වීමක් කළා. එතෙන්දී භික්ෂුණීන් වහන්සේලා ප්‍රකාශ කරනවා අපි නන්දක තෙරුන් වහන්සේට වඩාත් සතුටු වුණා. වඩාත් අපි ප්‍රසාදයටපත් වුණා. කුමක් නිසාද? නන්දක තෙරුන් වහන්සේ අපෙන් විමසමින්, අපෙන් අහමින් අපට ගැටලු ඇති තැන් निराකරණය කර දෙමින් අපටත් ප්‍රශ්න අහන්නට අපේ සැක සංකා දුරු කරගන්නට අවකාශ ලබා දෙමිනුයි දහම් දෙසන්නේ ඒක ඊතා විශිෂ්ටයි ඒ නිසා අපි නන්දක තෙරුන් වහන්සේගේ අනුශාසනාව පිළිබඳව කලින්ම ප්‍රසාදයටපත් වුණා කියලා අර භික්ෂුණීන් වහන්සේලා වඩාත් පැහැදීමටපත් වෙලා තෙරුන් වහන්සේගේ අනුශාසනාවට ඇහුම්කන් දුන්නු. නන්දක හාමුදුරුව පළමුවෙන් මහනවා නැගනිවරුනේ මේ ඇස නিত্যද අනිත්‍යද භික්ෂුණීන් වහන්සේලා පිළිතුරු දෙනවා ස්වාමීනි මේ ඇස අනිත්‍යයි ඒ කියන්නේ එය හැමදාම එක වගේ පවතින්නේ නැහැ මෙය සාංශාරික කර්ම හේතුවෙන් හටගෙන තියෙනවා ඒ වගේම ආහාර හේතුවෙන් නඩත්තු වෙනවා මේ කර්ම හේතුවෙන් හටගෙන ආහාර හේතුවෙන් නඩත්තු වෙන මේ චක්සුස එහෙම නැත්නම් මේ ඇස ඒ හේතුන්ගේ අභාවය නිසා අභාවයට යනවා. කර්ම ශක්තිය ක්ෂය වෙලා යනකොට අහෝසි වෙලා යනකොට මේ ඇස අහෝසි වෙනවා. ඒ වගේම මේ කයේ ජීවය ආහාරමය ශක්තිය අහෝසි වෙනකොට මේ ඇස අහෝසි වෙනවා. ඒ නිසා මේ ඇස කොයිතරම් හොඳින් පැවතුනත් එක් ජීව කාලයක් අවසන් වෙනකොට මේ ඇස කයේ අභාවයත් එක්ක අභාවයට යනවා. ඒ නිසා ස්වාමීනි මේ ඇස නිත්‍යයි කියලා කියන්නට පුළුවන් කමක් නැහැ. ඊළඟට නන්දක තෙරුන් වහන්සේ අහනවා නැගනිවරුනි මේ ඇස අනිත්‍ය නම් එය සුවයි කියලා ගන්නට සුදුසුද දුකයි කියලා ගන්නට සුදුසුද එතනදී භික්ෂුණීන් වහන්සේලා පිළිතුරු දෙනවා ස්වාමීනි යමක් අනිත්‍ය නම් එය සුඛයක් හැටියට ගන්න එක සුදුසු නෑ එය සැපයක් නොවේ ඒකාන්තෙන් දුකක් හටගත්තා වූ යස අභාවයට යාම එහි අහෝසි වීම ඒ නොපෙන ඒ නොපෙනී යාම ඒකාන්තයෙන් දුක ඒක සුඛයක් හැටියට ගන්නට පුළුවන් කමක් නැහැ ඊළඟට නන්දක තෙරුන් වහන්සේ අහනවා නැගනිවරුනි යමක් අනිත්‍ය නම් යමක් දුක නම් එය ආත්මීය වශයෙන් එය මම කියලා එය මගේ කියලා එය මට ඕන හැටියට පවත්වන්නට පුළුවන් කියලා ඒ විදිහෙන් ගන්නා එක සුදුසුද? භික්ෂුණීන් වහන්සේලා පිළිතුරු දෙනවා ස්වාමීනි යමක් නিত্য නොවේ නම් එය දුක පිණිස හේතු වෙනවා නම් එය ආත්මීය වශයෙන් ගන්න එක සුදුසු නැහැ. මෙතන දුක පිණිස හේතු වෙනවයි කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් අදහස් කරන විදිහට මේ කටුක වේදනාවක් කියන එකම නෙමෙයි. ලෝකයා සාමාන්‍යයෙන් දුක කිව්වහම ගතට සිතට දැනෙන දුක් වේදනාව තමයි බොහෝ විට ගණන් ගන්න. නමුත් මේ දුක කියන එක ක්‍රම තුනකට දහමෙහි විග්‍රහ වෙනවා. දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ. දුක්ඛ දුක්ඛයයි කියලා කියන්නේ කායිකව මානසිකව දැගෙනෙන කටුක වේදනාව. ඒක අපි කාටත් ප්‍රකටයි. විපරිණාම දුක්ඛයයි කියන්නේ පවතින తত্ত্বය විකෘති වෙලා වෙනස් తত্ত্বයකටපත් වීම. ඇස මේ හොඳට පෙනෙන්නට තියෙනවා ටික කාලෙකදී ඒක නොපෙනී යනවා. දුර්වල වෙනවා. සුද වැහෙනවා. ස්නායු මැරෙනවා. මේ විදිහේ අබල දුබල තත්ත්වයටපත් වෙලා ඒ පවතින ප්‍රභාස්වර තත්ත්වේ විකෘතියටපත් වෙනවා. අන්න විපරිණාම දුක්ඛය. පවතින තත්ත්වේ පෙරලීමටපත් වෙනවා. ඊළඟට සංඛාර දුක්ඛයයි කියලා කියන්නේ යම් හේතුවකින් යමක් හටගත්තා ඒ හේතුව අහෝසි වුනහම ඵලයත් අහෝසි වෙලා ආයෙත් හේතු ගොඩනගන්නට ඕන. දැන් එක් ආත්මයක කර්ම ශක්තිය නිසා ඇස හොඳට ප්‍රසන්නව තියුණු ඇසක් ඇතුව ඉපදුනාට ඊළඟ ආත්මෙත් අපි එහෙම ඇහක් ඇතුව උපදී කියලා කියන්නට බෑ. එහෙම ඇසක් ඇතුව උපදිනටන් ඒකට සුදුසු කර්ම කරන්නට ඕන. ඒ කර්මය ෂය වෙලා ගියාම නැවතත් එබඳු ඇස් ලබන්න නම් නැවතත් එබඳු කර්ම කරන්නට ඕන. මේ විදිහට හේතු අවසාන වෙනකොට ඵලය අවසාන වෙනවා. නැවත නැවතත් ගොඩනගන්නට ඕන. මේකට කියනවා සංඛාර දුක්ඛයයි කියලා. මෙහෙම කටුක බව පීඩාව ඇති කරන නිසා දුක්ඛ දුක්ඛයයි කියලා සඳහන් කරනවා. පවතින తත්වයේ විපරීත වෙන නිසා විපරිණාම දුක්ඛයයි කියලා සඳහන් කරනවා. ඇතිවෙච්ච දේ නැති වෙලා ගියාම නැවත නැවත ඇති කරන්නට වෙන නිසා එය සංඛාර දුක්ඛයයි කියලා හඳුන්වනවා. මේ තුන් ආකාර දුකකින් පෙළෙනවා මේ සත්වයා මේ ඇසත් ඒ විදිහමයි එතකොට නන්දක තෙරුන් වහන්සේ අහනවා එහෙමනම් නැගණිවරුනි එහෙම අනිත්‍ය වූ එහෙම දුක් මේ ඇස ආත්මීය වශයෙන් මගේ කියලා මම කියලා ගන්නට සුදුසුද භික්ෂුණීන් වහන්සේලා පිළිතුරු දෙනවා ස්වාමීනි අනිත්‍ය වූ දුක් වූ ඇස මගේ කියලා ගන්නට පුළුවන් කමක් නැහැ මගේ නම් ඒක මට ඕන හැටියට තියෙන්න ඕනේ මම නම් ඒක අවින්‍යාසීව තියෙන්න ඕනනේ. මගේ කියලාවත් මම කියලාවත් මට ඕන හැටියට පවතිනවා කියලාවත් ගන්නට පුළුවන් කමක් නැහැ. හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දේ හේතු අභාවයට යනකොට විනාශ වෙනවා. අපට ඕන හැටියට ඒ පවතින්නේ මේ ඇස හැමදාම හොඳින් පවතිනවා නම් අපි කවුරුත් කැමති. නමුත් එහෙම පවතින්නේ නැහැ. ඇයි එහෙම පවතින්නේ නැත්තේ? එය අපේ නොවන නිසා. එය මගේ නොවන නිසා. අදාළ හේතු පවතින තාක් හොඳින් පවතිනවා හේතු වෙනස් වෙනකොට වෙනස් වෙලා යනවා. එතකොට මේ නන්දක තෙරුන් වහන්සේ භික්ෂුණීන් වහන්සේලාගෙන් අහනවා එහෙමනම් මේ කන නিত্যද අනිත්‍යද මේ නාසය නিত্যද අනිත්‍යද මේ දිව මේ කය මේ මනස මේ විදිහට අර ඇස පිළිබඳව ඇහුවා වගේම අර ෂඩේන්ද්‍රයන් පිළිබඳව වෙන වෙනම අහනවා. මේවා නিত্যද අනිත්‍යද? භික්ෂුන් භික්ෂුණීන් වහන්සේලා පිළිතුරු දෙනවා ස්වාමිනී හැම එකක්ම අනිත්‍යයි. අනිත්‍ය නම් සැපද දුකද? ස්වාමිනී එය දුකයි. එහෙමනම් නැගණිවරුනේ මේ ෂඩේන්ද්‍රයන් මම කියලා මගේ කියලා ගන්නට සුදුසුද? ස්වාමීනි එසේ ගන්නට කොහෙත්ම සුදුසුකමක් නැහැ. ඒවා අපේ වසඟේ පවත්වන්නට පුළුවන් කමක් නැහැ. ස්වාමීනි නන්දක තෙරුන් වහන්ස අපි කල්ැතුවම මේවා ගැන හිතලා නුවණින් තේරුම් අරගෙනයි තියෙන්නේ ඒ නිසා අන් කෙනෙක් කීවාට වෙනුව කියනවා නෙමෙයි ඔබ වහන්සේ අසන නිසා කියනවා නෙමෙයි අපි බොහෝ කාලයක් නුවණින් කල්පනා කරලා තේරුම් අරගෙන තියෙනවා මේ ෂඩේන්ද්‍රයන්ම අනිත්‍යයි කියන බව දුකයි කියන බව අනාත්මයි කියන බව නන්දක තෙරුන් වහන්සේ සාදුකාර දීලා කියනවා සාදු සාදු නැගිනිවරුනේ යම් කිසි කෙනෙක් නුවණින් මේ පංචස්කන්ධය පිළිබඳව දකිනවද ඒබඳු තැනැත්තාට ඒබඳු දැක්මක් ඇති වෙනවා ඒ ශ්‍රේෂ්ඨයි ඒ වටිනවා කියලා අර භික්ෂුණීන් වහන්සේලාගේ අවබෝධය ප්‍රඥාව සාදුකාර දීලා අනුමත කරලා නන්දක හාමුදුරුවෝ ඊළඟට අහනවා නැගනිවරුනේ එහෙමනම් මේ රූපය නিত্যද අනිත්‍යද? දැන් මුලින් ඇහුවේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ කයට සම්බන්ධ ආධ්‍යාත්මික ඉන්ද්‍රිය 6 පිළිබඳ. ඊළඟට නන්දක හාමුදුරුව අහනවා බාහිර ආයතන 6 පිළිබඳව. එමනම් රූපය නিত্যද අනිත්‍යද අපිට මේ ඇහැට පේන එක භික්ෂුණීන් වහන්සේලා පිළිතුරු දෙනවා ස්වාමීනි රූපය නিত্যයි කියලා ගන්නට පුළුවන් කමක් නැහැ. ඒකත් යම්කිසි හේතු ප්‍රත්‍යයකින් හැදිච්ච දෙයක්. ඉතින් ඇසත් අනිත්‍ය නම් ඒ ඇහැ නොපෙනී ගියාම රූපය කොහොමත් පේන්නේ නැහනේ. ඒ නිසාත් ඒ රූප ඡායාව අනිත්‍යයි. ඒ විතරක් නෙමෙයි රූපය කියන එකත් යම්කිසි හේතුවකිනුයි හටගෙන තියෙන. අපිට මේ ඇහැට පේන හැම දෙයක්ම සදාකාලික ද්‍රව්‍ය නෙමෙයි. ඒවා යම්කිසි හේතුවකින් මේ ගොඩ නැගිලි, මේ ඇසට පෙනෙන මේ මල්, මේ ගස්, මේ මිනිසුන්, මේ සත්තු සිව්පාව, ඉරහඳ තාරකා මේ ඇසට ගෝචර වෙන හැම දර්ශනයක්ම යම්කිසි හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දෙයක්. එහෙමනම් ඒවා නිත්‍යයි කියලා කියන්නට පුළුවන් කමක් නැහැ. එහෙමනම් ඒවා සැපද දුකද අර මුලින් කිව්ව ආකාරයටම භික්ෂුණීන් වහන්සේලා පැහැදිලි කරනවා ස්වාමීනි ඒවා සැපයි කියලා ගන්නට පුළුවන් කමක් නැහැ. එහෙමනම් නැගනිවරුනේ මේ අනිත්‍ය වූ දුක්ඛ මේ බාහිර රූපය මගේ කියලා මම කියලා ගන්නට සුදුසුද? මේ ඇහැට පේන රූපය මගේ මේ ඇසට පෙනෙන ස්වාමියා, මේ ඇසට පෙනෙන බිරිඳ, මේ ඇසට පෙනෙන දරුවා, මේ ඇසට පෙනෙන මගේ ශරීරය, මේ ඇසට පෙනෙන මව පියා, මේ ගේ දොර ඉඩකඩම් ධන දාන්නේ මේ netට අහුවෙන මේ රූප ඡායාවන් මම කියලා හරි, මගේ කියලා හරි ගන්නට වටිනවද එහෙමනම්? භික්ෂුණීන් වහන්සේලා පිළිතුරු දෙනවා ස්වාමීනි, එහෙම ගන්න එක සුදුසු නෑ. එහෙම කියන්නට පුළුවන් කමක් නැහැ. මොකද එහෙම මගේ කියලා පවත්වන්නට පුළුවන් කිසිවක් මේ ලෝක ධාතුවේ නැහැ. අපට ඕන හැටියට ඒ කිසිවක් පවතින්නේ නැහැ. සැමියා මගේ කියලා හිතියට හිතුවට මට ඕන හැටියට පවතින්නේ නැහැ. බිරිඳ මගේ කියලා හිතුවට මට ඕන හැටියට පවතින්නේ නැහැ. දරුවා මගේ කියලා හිතුවට මට ඕන හැටියට පවතින්නේ නැහැ. මේ ඇසට පෙනෙන රූප ඡායාවන් කිසිවක් මම කියලා මගේ කියලා ගත්තට එකක්වත් මට ඕන හැටියට පවතින්නේ නැහැ. ඒ නිසා ස්වාමීනි රූප ඡායාවන් කිසිවක් ඒ රූප ආයතනයන් කිසිවත් මමත්වයෙන් ගන්නා එක නුසුදුසුයි. ඊළඟට නන්දක හාමුදුරුව අහනවා එහෙමනම් නැගනිවරුනි කනට ඇහෙන ශබ්දය නාසයට දැනෙන ගඳ සුවඳ ඒ වගේම කයට දැනෙන ස්පර්ශය දිවට දැනෙන රසය සිතට දැනෙන අරමුණු මේවා මම මේවා නිත්‍යයි කියලා ගන්න එක හොඳයිද? දැන් බාහිර ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේවා එක්තරා ප්‍රමාණයකට අනිත්‍යයි කියලා අපට වැටහෙනවා. හැබැයි හිතට දැනෙන සමහර જાති ඒකනම් එහෙමමයි කියලා ස්ථිරයි කියලා අපට සමහර වෙලාවට හිතෙනවා. මේ මට දැනිච්ච දේ නම් ඇත්තම තමයි මේක නම් කවදාවත් වෙනස් වෙන්නේ මට මේ අවබෝධ වෙච්ච අවබෝධය නම් ස්ථිරම අවබෝධයක්. මේ මිනිස්සයා ගැන මේ පුද්ගලයා ගැන මට හැඟිච්ච දේ නම් ආයෙනම් කවදාවත් වරදින්නේ නැහැ. මේක ස්ථාවරම අවබෝධයක්. අන්න එහෙම අපි හිතනවා. මෙහෙම මනසින් ගන්නා වූ අරමුණු අපි නිත්‍ය වශයෙන් ගන්නවා. අපට යම් පුද්ගලයෙක් පිළිබඳව තරහවහම ඒ පුද්ගලයා කරපු කියපු දේ නිත්‍ය වශයෙන් අපි සදාකාලිකව මනසේ තියාගෙන ඒකත් එක්ක ගැටෙනවා. හැමදාම හිත හිත ගැටෙනවා. යමක් පිළිබඳව තෘෂ්ණාව ඇති වුනහම ඒ පිළිබඳව ඇති වුණු ඇල්ම සෙනෙහස ඒ හැමදාම තියාගෙන අපි තෘෂ්ණාවෙන් බැඳෙනවා. ඊර්ෂ්‍යාවක් මුලාවක් ඇති වුනහම එහෙමයි. මෙන්න මේ විදිහට මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන් යම් ආකාරයකින් අනිත්‍යයි කියලා වැටහුණත් මේ සිතට දැනෙන අරමුණු අපි බොහෝ වෙලාවට නිත්‍ය වශයෙන් ගන්නවා. ඒ නිසා නන්දක හාමුදුරුව අහනවා නැගණිවරුනි ඒ සිතට දැනෙන අරමුණු මමත් අනිත්‍ය නিত্য වශයෙන් ගන්න එක සුදුසුද? භික්ෂුණීන් වහන්සේලා ප්‍රකාශ කරනවා ස්වාමීනි කොහොමවත් එහෙම සුදුසු නෑ. ඒකක්වත් ඒ විදිහින් නিত্য වශයෙන් ගන්නට පුළුවන් කමක් නෑ. එහෙමනම් නැගණිවරුනි ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්මයන් අනිත්‍ය නම් සැපද දුකද? ඒවා දුකයි. එහෙමනම් ඒවා ආත්ම වශයෙන් ගන්නට සුදුසුද? ස්වාමීනි කොහෙත්ම සුදුසු වෙන්නේ නැහැ. පින්නතුනි බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක දේශනා කරන එක් සූත්‍ර ධර්මයක මහණෙනි මේ මිනිස්සු මේ රූපය ආත්ම වශයෙන් ගන්නවා නම් හොඳයි. නාම ධර්මය මනස ආත්ම වශයෙන් නොගෙන. ඒකෙන් කියන්නේ මොකද්ද? ආත්ම වශයෙන් යම්කිසි දෙයක් ගන්න එක හොඳයි කියන එක නෙමෙයි. මිනිස්සු මේ රූපය ආත්ම වශයෙන් ගත්තොත් ඒක ටික කාලෙකින් අහෝසි වෙලා යනවා. එක ආත්මයකින් ඉවරයි. එතනින් පස්සේ ආත්ම වශයෙන් ගත්තත් නැතත් ඒක ඉවරයි. හැබැයි සිත සිතට දැනෙන අරමුණු ආත්ම වශයෙන් ගත්තාම ඒක එක භවයකින් ඉවර වෙන්නේ අනන්ත සංසාරයේ භවයෙන් භවය ආත්මීය වශයෙන් උපාදාන කරගෙන දුක් විඳිනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ එක්තැනක දේශනා කරනවා මේ මිනිසුන් ආත්ම වශයෙන් ගන්නවා නම් කයවත් ආත්ම වශයෙන් ගන්නවා නම් හොඳයි සිත නොගෙන. එකෙන් අදහස් කරන්නේ මේ හැම දෙයක්ම අනාත්ම ධර්ම හැබැයි කය ආත්ම වශයෙන් ගත්තා උනත් එය తాවකාලිකව පවතින නිසා අනාත්ම බව වැටහෙනවා හැබැයි මේ සිත සහ සිතට දැනෙන ධර්ම ආත්මීය වශයෙන් ගත්තාම ඒ මිත්‍යා දෘෂ්ටිය දුරු කරන්නට ලේසි නෑ ඒ දුෂ්කර භාවයයි බුදුරජාණන් වහන්සේ හිදී දේශනා කරන්නේ එතකොට මේ විදිහට නන්දක තෙරුන් වහන්සේ භික්ෂුණීන් වහන්සේලාගෙන් විමසනවා එහෙමනම් නැගණිවරුනි මේ බාහිර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේ ආයතන ධර්මයන් අනිත්‍යයි දුකයි අනාත්මයි. එතකොට භික්ෂුණීන් වහන්සේලා කියනවා ස්වාමීනි අපි මේ කවුරුවත් කිව්වට නෙමෙයි ඔබ වහන්සේ අහන නිසාත් නෙමෙයි අපි කල්ැතුවම මේවා ගැන හිතලා තිබුණා මේවා ගැන තේරුම් අරන් තිබුණා මේ රූපය මේ ශබ්දය මේ ගන්ධය රසය ස්පර්ශය ධර්මය මේ හැම එකක්ම නිත්‍ය නැහැයි කියන බව දුකයි කියන බව අනාත්මයි කියන බව නන්දක හාමුදුරුව සාදුකාර දුන්නා නැගනිවරුනේ වටිනවා යම් කිසි කෙනෙක් මනා විදර්ශනා නුවණින් මේ සංස්කාර ධර්මයන් පිළිබඳව දකිනවද එබඳු කෙනෙකුට අන්නේ විදිහේ පැහැදිලි දැක්මක් ඒකාන්තයෙන් ඇති වෙනවා ඊළඟට නන්දකහාමුදුරුව තුන්වෙනුව අහනවා නැගනිවරුනි මේ චක්කු විඥාණය නිත්‍ය වශයෙන් ගන්න එක හොඳයිද? දැන් ඇස ගැන ඇහුවා, රූපය ගැන ඇහුවා, ඊළඟට තුන්වෙනුව අහනවා මේ ඇසත් රූපයත් එකතු වෙලා හටගන්න දැනීම ඇහැට රූප ඡායාවක් වැටුනහම ඔන්න රූපයක් කියලා සංඥාවක් සිතක් පහළ වෙනවා. ඒකට තමයි චක්කු විඥානයයි කියන්නේ. කනට ශබ්දයක් වැටෙනකොටම ඔන්න ශබ්දයක් කියන අපිට දැනුමක් ඇති වෙනවා. ඒකට කියනවා සෝත විඥානයයි කියලා. එතකොට දැන් නන්දක හාමුදුරුව අහනවා දැන් ඇහත් අනිත්‍යයි. කනත් අනිත්‍යයි. එහෙමනම් මේ ඇස නිසා හටගන්න චක්කු විඥානය ඒක නිට්ටයද? භික්ෂුණීන් වහන්සේලා පිළිතුරනවා ස්වාමිනී ඒකත් නිට්ටයයි කියන්නට බෑ. නিত্য නොවේ නම් ඒක සැපද? නෑ සැපයි කියන්නටත් බෑ. එහෙමනම් ඒක මම කියලා ගන්නට පුළුවන්. ඔන්න මට ඇහුණා. ඔන්න මට පෙනුණා. මමමයි දැක්කේ. මගේ ඇස් දෙකෙන්ම දැක්කා. මේක වැරදි කියන්නේ කොහොමද? මිනිස්සු එහෙම තර්ක විතර්ක කරගන්න. ඒක කොහොමද නෑ කියන්නේ? මගේ කනටම නෑ වුනේ. මගේ ඇස් දෙකෙන්මනේ දැක්කේ. මගේ ඇස් දෙකෙන් දැකපු දේ කොහොමද නෑ කියන්නේ? මෙහෙම මිනිස්සු තර්ක විතර්ක කරනවා. එහෙමනම් ඇහත් අනිත්‍ය නම් රූපයත් අනිත්‍ය නම් ඒ දැකපු දේ නිත්‍ය වෙන්නට පුළුවන්ද? කනත් අනිත්‍ය නම්, ශබ්දයත් අනිත්‍ය නම්, ඇහිච්ච දේ ස්ථිර දෙයක් වෙන්නට පුළුවන්ද? මේ විදිහට නන්දක හාමුදුරුව භික්ෂුණීන් වහන්සේලාගෙන් අහනවා. අහනකොට භික්ෂුණීන් වහන්සේලා පිළිතුරු දෙනවා ස්වාමීනි, එහෙම නිත්‍යයි කියන්නට පුළුවන් කමක් නැහැ. මේ දෙකම අනිත්‍යයේ ඒ නිසා හටගන්න චක්කු විඤ්ඤාණය විතරක් කොහොමද නිත්‍ය වෙන්නේ? ඒකත් ස්වාමීනි ඒකාන්තේම අනිත්‍යයි. නමුත් ලෝකේ අපි බොහෝ දෙනා බොහෝ අවස්ථාවල මේවා නিত্য සංඥාවෙන් ස්ථිර සංඥාවෙන් තිරසාර සංඥාවෙන් අරගෙන තමයි බොහෝ ගැටලු නිර්මාණය කරගන්නේ. එතකොට නන්දක හාමුදුරුවෝ ඊළඟට අහනවා එහෙමනම් නැගනිවරුනේ සෝත විඥානය, ගාන විඥානය, જીවහා විඥානය, කාය විඥානය, මනෝ විඥානය මේවා ගැන මොකද කියන්නේ? ඒවා නিত্যද අනිත්‍යද? ඒ විදිහටම භික්ෂුණීන් වහන්සේලා පිළිතුරු දුන්නා. පිළිතුරු දීලා භික්ෂුණීන් වහන්සේලා ප්‍රකාශ කරනවා ස්වාමීනි අපි මේවා මේ කියන්නේ නිකම්ම ඇහුවට වෙනුව නෙමෙයි කාගෙන්වත් අහගෙන නෙමෙයි ස්වාමීනි අපි මේවා ගැන කල්ලාතුව හිතලා කල්ලාතුව මේවා ගැන තේරුම් අරගෙන තියනවා ඒ නුවණින් වටහාගෙනයි අපි මේ කියන්නේ මේවා අනිත්‍ය ධර්ම මේවා දුක්ඛ ධර්ම මේවා අනාත්ම ධර්ම හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා වූ මේ සංස්කාර ධර්මයන් ස්වාමීනි ඒකාන්තයෙන් මේ අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ ස්වභාවය උරුම කොටගෙනයි පවතින්නේ නන්දක හාමුදුරුවෝ දැන් ওই විදිහට ප්‍රශ්නෝත්තර වශයෙන් භික්ෂුණීන් වහන්සේලාගෙන් පිළිතුරු ලබා ගත්තා. ලබාගෙන ඊළඟට උන්වහන්සේ උපමාවක් දේශනා කරනවා. දැන් තව දුරටත් මේ කාරණේ තහවුරු කරන්නට යන්තමට හරි පටලැවිල්ලක් තියෙනවා නම් විමසලා විසඳලා තේරුම් ගන්නට උන්වහන්සේ උපමාවක් දේශනා කරනවා. නැගනිවරුනේ යම් පහනක් දැල් වෙනවා. ඒ පහන අනිත්‍යයි. කැඩෙන බිඳෙන සුළුයිනේ. ඒ නිසා ඒක අනිත්‍යයි. ඒ පහනේ තෙලත් හැමදාම පවතින්නේ නැහනේ. දැල් වෙනකොට ටික ටික අහෝසි වෙලා. ඒ නිසා තෙලුත් අනිත්‍යයි. තිරය ඒකත් පිච්චිලා යනවනේ. ඒ නිසා තිරෙත් අනිත්‍යයි. පහනයි, තෙලුයි, වැටියයි ඔක්කොම අනිත්‍ය වෙනකොට එළිය එළියත් අනිත්‍යයි. ඇයි අර ටික තියෙන කන්නේ එළිය තියෙන්නේ. ඊට පස්සේ ඒකත් ඉවරයි. නැගනිවරුනි යම්කිසි කෙනෙක් මෙබඳු පහනක් අරගෙන ඒතනත්තා කියනවා මේ පහන නම් ඉතින් මැටියෙන් හදලා තියෙන නිසා රණින් හදලා තියෙන නිසා මේක නিত্য නෑ මේක අනිත්‍යයි මේ තෙලුත් දැවිලා පිලිස්සලා යන නිසා අනිත්‍යයි. මේ තිරෙත් දැවිලා පිලිස්සලා යන නිසා අනිත්‍යයි. හැබැයි මේකේ ආලෝකය නම් අනිත්‍ය නැහැ කියලා යම්කිසි කෙනෙක් කිව්වොත් ඒ කතාව ඇත්තක්ද කියලා නන්දක හාමුදුරුව අහනවා. භික්ෂුණීන් වහන්සේලා පිළිතුරු දෙනවා ස්වාමීනි එහෙම කියන්නේ කොහොමද? පහනත් අනිත්‍ය නම්, තෙලුත් අනිත්‍ය නම්, තිරෙත් අනිත්‍ය නම් ඒකෙන් හටගන්නා පහන් සිලුවත් අනිත්‍ය නම් ස්වාමීනි ආලෝකයේ පමණක් කොහොමද නිට්ටය වෙන්නේ? ඒකත් ඒකාන්තේම අනිත්‍යයි. ඊට පස්සේ නන්දක හාමුදුරුව අහනවා නැගනිවරුනි මම මේ කියන්නේ පහනක් ගැනම නෙමෙයි. සමහරු අන්න ඒ විදිහට මේ කය ගැන හිතනවා. ඒ ඇයට තේරෙනවා මේ ඇස අනිත්‍යයි කියලා. ඒ අයට තේරෙනවා මේ කන අනිත්‍යයි කියලා. ඒ අයට තේරෙනවා මේ නාසය, දිව, ශරීරය මේවා අනිත්‍යයි කියලා තේරෙනවා. හැබැයි තේරුණාට ඒ ඇස කන නාසය, දිව, ශරීරය, මනස නිසා යම්කිසි සුවයක් හෝ දුකක් හෝ උපේක්ෂාවක් හෝ වින්දහම ඒක දැඩිව අල්ල ගන්නවා. ඇහුවාම නම් තේරෙනවා මේ ඇස අනිත්‍යයි කියලා. මේක හැමදාම පවතින්නේ හැබැයි ඇස නිසා යම් රූපයක් දැක්කහම ඒක මේ භවයේ විතරක් නෙමෙයි අනන්ත සංසාරෙම අල්ලගෙන ඉන්නවා. මේ කන අනිත්‍යයි කියලා දන්නවා. හැබැයි ඒ කන අනිත්‍යයි කියලා දැනගත්තට ඒ කන නිසා යම් ශබ්දයක් අහලා යම් රසයක් වින්දහම හැමදාම ඒක උපාදාන කරගෙන නැවත නැවත අරමුණු කරමින් මනසින් එය වින්දනය කරනවා. කුමක් නිසාද? එය නිත්‍ය වශයෙන්, ස්ථිර වශයෙන්, තිරසාර වශයෙන් ඔවුන් මනසින් ග්‍රහණය කරගන්නවා. නැගනිවරුනේ පහනත් අනිත්‍ය නම්, තෙලත් අනිත්‍ය නම්, තිරයත් අනිත්‍ය නම්, එහි සිලුවත් අනිත්‍ය නම්, ආලෝකයේ පමණක් නිත්‍යසේ ගැනීම නුවණට හුරු දෙයක්ද? ස්වාමීනි නන්දක තෙරුන් වහන්සේ පහනත් අනිත්‍ය නම් තෙලත් අනිත්‍ය නම් තිරෙත් අනිත්‍ය නම් සිලුවත් අනිත්‍ය නම් ආලෝකයේ පමණක් නිත්‍යසේ ගන්න එක සුදුසු නැහැ. එහෙමනම් නැගනිවරුනි මේ ඇසත් අනිත්‍ය නම් කනත් නාසයත් දිවත් කයත් මනසත් අනිත්‍ය නම් මේවා නිසා අපේ එදිනදා ජීවිතයේ ලබන සැප දුක් උපේක්ෂා වේදනාවන් දිගින් දිගටම උපාදාන කරගෙන නිත්‍ය වශයෙන් අල්ලාගෙන ඉන්න එක සුදුසුද? ස්වාමීනි ඒක කොහොමවත් සුදුසු වෙන්නේ නැහැ. ඒ සුදුසු වෙන්නේ නැත්තේ කුමක් නිසාද? අර මුලින් කියන දේවල් අනිත්‍ය නිසා ඒ නිසා හටගන්නා වේදනාවත් අනිත්‍යයි. ඒ රූපය තියෙන තාක්කල් විතරයි එහි තියෙන සැපය. ඊට පස්සේ ඒක නැහැ. කෑම ටික දිවේ තියෙන තාක්කල් විතරයි ඒ රසය. ඊට පස්සේ රසය තියනවද? පහවදාටත් ඕන නම් ආයෙත් උයා පිහාගෙන දිවේ තියලා බලන්නට ඕන. එහෙම නැත්නම් පෙර විඳපු රසය මනසින් උපාදාන කරගෙන තලු මරන්නට ඕන. වැඩි හරියක් දෙනා ඒ පෙරවින්ද රසය නැවත නැවත උපාදාන කරගෙන තලුමරලා මේ භවයේ පමණක් නෙමේ අනන්ත සසරේම නැවත නැවත භව ගමන දිගු කරගන්නවා. තෘෂ්ණාව නිසා උපාදාන කරගන්නෝ උපාදානයේ නිසා එය අල්ලාගෙන නැවත නැවත මේ චිත්ත පරම්පරාව හටගන්නවා එහෙමනම් අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ මේ ඇසක් නිසා කනක් නිසා දිවක් නිසා, නාසයක් නිසා, කයක් නිසා, සිතක් නිසා හටගන්න తాවකාලික වේදනාව පමණක් ස්ථිරසාර දෙයක් හැටියට, සුඛ සහගත දෙයක් හැටියට, ආත්මීය දෙයක් හැටියට මගේ කියලා මම කියලා මම තමයි මේ සැපේ වින්දේ. ඒ සැපේ මගේ තමයි. ඒකනම් ජීවිතයේ උසස්ම සැපයක් තමයි. ඒ ලබන්නට තමයි මම මේ උත්සාහ කරන්නේ. එදානම් ඒක ලැබුණා. නැවත කවදා ලැබෙයිද? මේ විදිහෙන් යම්කිසි කෙනෙක් මේ අනිත්‍ය වූ දුක්ඛ අනාත්ම වූ ඉන්ද්‍රිය ධර්ම නිසා හටගන්නා සුඛ දුක්ඛ උපේක්ඛා වේදනාවන් නিত্য වශයෙන් සැප වශයෙන් ආත්මීය වශයෙන් අල්ලා ගන්නවා නම් ඒ ඥානවන්ත ක්‍රියාවක්ද අනුවන ක්‍රියාවක්ද කියලා නන්දක හාමුදුරුව අහනවා අර භික්ෂුණීන් වහන්සේලා පිළිතුරු දෙනවා ස්වාමීනි ඒකනම් ඥානවන්ත ක්‍රියාවක් නෙමෙයි ඇයි ඥානවන්ත ක්‍රියාවක් නොවෙන්නේ ස්වාමීනි ඒ ඒ හේතු ප්‍රත්‍ය නිසායි ඒ ඒ ධර්මතාවයන් පහළ වෙන්නේ. ඒ ඒ හේතු ප්‍රත්‍ය අහෝසි වෙනකොට ඒ ඒ ධර්මය අහෝසි වෙනවා. දිවත් රසයත් නිසා රස රසය පිළිබඳව සුඛ වේදනාවක් දැනෙනවා. ඊට පස්සේ ඒ දිවත් අනිත්‍ය වෙනකොට ඒ ආහාරයත් අනිත්‍ය වෙනකොට ඒ රසය පිළිබඳව හටගත් වේදනාවත් අනිත්‍ය වෙනවා. අනිත්‍ය වෙනවා නම් මොනවද එහි පවතින්නේ? එහෙම අනිත්‍ය වෙනකොට ආය ආය මේක උපදවන්නට වෙනවා. ආයෙත් හම්බ කරන්න ඕන. ආයෙත් කෑම උයන්න ඕන. ආයෙත් කන්න ඕන. ඊයේ මොනවා කෑවත් අද දවස වෙනකොට ඒකේ අමුතු රසයක් Tamanට තලු මරන්නට පුළුවන් කමක් නැහැ. අද ආයෙත් උයන්නට ඕන. අද මොනවද කන්නේ ලුණු මිනිසුයි බතුයිද මස් මාළුයි බතුයිද කියන එක හෙට වැඩක් නැහැ. හෙට ආයෙත් උයන්නට ඕන. එයි මේ සංඛාර දුක්ඛය. හටගත්තු දේ අහෝසි වුණහම මොකවත් ඉතිරි වෙලා නැහැ. ආය ආය මුල ඉඳන් උපදවන්නට ඕන. ආය ආයෙත් හම්බ කරන්නට ඕන. ආය ආයෙත් ජීවිතේ පවත්වන්නට ඕන. මෙන්න මේ විදිහට කවදාවත් ඉවර නොවන මහා බරක් එහෙම නැත්නම් මහ වෙහෙසක් මේ සංස්කාර ධර්ම පිළිබඳව පවතිනවා. එහෙමනම් එය සැපයි කියලා ගන්නට සුදුසු නෑ. Tamanට ඕනෑ හැටියට ස්ථාවරව පවත්වා ගන්නට බැරි නම් එය මගේ කියලා මම කියලා අල්ලාගන්න එකේ තේරුමකුත් නැහැ ස්වාමීනි. ඒ නිසා ඒ ඒ හේතු සාධක නිසා ඒ ඒ ධර්මතාවයන් හටගන්නවා. ඒ හේතු සාධක අහෝසි වෙනකොට ඵලය අහෝසි වෙනවා. ඒ නිසා ඒ කිසිවක් නিত্য වශයෙන් සුඛ වශයෙන් ආත්මීය වශයෙන් ගන්න එක සුදුසු නැහැ කියලා භික්ෂුණීන් වහන්සේලා පිළිතුරු දුන්නා. ඊළඟට නන්දක හාමුදුරුව තවත් උපමාවක් දේශනා කරනවා. නැගණිවරුනේ මහා රුක්ෂයක් තියෙනවා. පොළවේ ගැඹුරට මුල් විහිදුණු ඊතා පළලට අතුපතර විහිදුණු මහා රුක්ෂයක් තියෙනවා. යම්කිසි කෙනෙක් කල්පනා කරනවා මේ ගහේ මුල් අනිත්‍යයි. මේ ගහේ කඳත් අනිත්‍යයි. මේ ගහේ අතුත් අනිත්‍යයි. මේ ගහේ කොළත් අනිත්‍යයි. හැබැයි මේකේ සෙවණ නම් නිට්ටයයි. ඒක නම් හොඳයි. ඒක නම් ආත්මීයයි කියලා ගන්නවා නම් ඒක ඥානවන්ත දෙයක්ද? භික්ෂුණීන් වහන්සේලා අර විදිහටම පිළිතුරු දෙනවා ස්වාමීනි ඒක නුවණක්කාර තීරණයක් නෙමේ ඒ මුලත් අනිත්‍ය නම් ගහත් අනිත්‍ය නම් කොලත් අනිත්‍ය නම් අතුපතරත් අනිත්‍ය නම් හේවන විතරක් කොහොමද නිට්ටය වෙන්නේ අරවා අනිත්‍ය වෙනකොට ඒ නිසා හටගන්නා හේවනත් ඒකාන්තයෙන් අනිත්‍යයි ඊට පස්සේ නන්දක හාමුදුරුවෝ කියනවා නැගනිවරුනි මම මේ උපමාව කිව්වේ ගහක් ගැන කියන්නට නෙමෙයි මේ බාහිර ආයතන රූපය, ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය සහ සිතට අරමුණු වෙන ධර්ම මේවා වෙන වෙනම අහලා බැලුවොත් නම් ඒවා ඉතින් ටිකකින් අහෝසි වෙලා යනවනේ කියලා අපට වැටහෙනවා. හැබැයි අහෝසි වෙලා ගියාට ඒ පිළිබඳ සංඥා, සංකල්පනා, වේදනා අපි දැඩිසේ උපාදාන කරගන්නවා. සිතට දැනෙන ඒ සුඛය, ඒ දුක්ඛය, ඒ උපේක්ෂාව අපි දැඩිව ග්‍රහණය කරගන්නවා. ග්‍රහණය කරගෙන ඒ සැපයක් හැටියට ගන්නවා. ඒ ආත්මීය වශයෙන් ගන්නවා. ඒ සදාකාලික වශයෙන් ගන්නවා. ඒ ස්ථීරව පවත්වන්නට උත්සාහ කරනවා. මේ බාහිර රූප ධර්මයන්, ශබ්දයන්, ගන්ධයන්, රසයන්, ස්පර්ශයන් ධර්මයන් සියල්ලක්ම අනිත්‍ය නම්, දුක නම්, අනාත්ම නම් නැගනිවරුනි. ඒ නිසා හටගන්නා වූ වේදනාව පමණක් කෙසේ නිට්ටය වෙන්නද? යමෙක් එසේ නිට්ටයයි කියලා ගන්නවා නම් ඒ ඥානවන්ත ක්‍රියාවක්ද එතෙන්දි භික්ෂුණීන් වහන්සේලා පිළිතුරු දෙනවා ස්වාමීනි ඒක ඥානවන්ත ක්‍රියාවක් නන් නෙමේ. ඒ ඒ හේතු ප්‍රත්‍යයන්ගෙන් ඒ ඒ ධර්මතාවයන් හටගන්නවා හේතු අහෝසි වෙනකොට ඵලය අහෝසි වෙනවා නිසා මේ කිසිවක් නිත්‍ය වශයෙන් ගැනීම සුදුසු නැහැ මෙන්න මේ විදිහට මුලින් එකින් එක වෙනම අහලා ඊට පස්සේ උපමාවලිනුත් අහලා භික්ෂුණීන් වහන්සේලා ඒවට නිවැරදිව පිළිතුරු දෙනකොට නන්දක හාමුදුරුවෝ සාදුකාර දුන්නා නැගනිවරුනි යමෙක් නුවණින් විදර්ශනා නුවණින් මේවා ගැන කල්පනා කරලා බැලුවොත් තමයි ඔය කියන ආකාරයට නුවණින් වැටහෙන්නේ ඒ නිසා ඔබ එසේ නුවණින් වටහාගෙන තිබීම විශිෂ්ටයි කියලා නන්දක හාමුදුරුව ප්‍රශංසා කරලා ඊළඟට උන්වහන්සේ තවත් උපමාවක් දේශනා කරනවා මනවින් මේ ධම අවබෝධ කරගත්තු කෙනෙක් අතර සහ සාමාන්‍ය ලෝකයේ මිනිසෙක් අතර තියෙන වෙනස පැහැදිලි කරලා දෙන්නට. කෙලෙස් සහිත වූ සියල්ල තෘෂ්ණාවෙන් උපාදාන කරගත්තු සාමාන්‍ය පුද්ගලයෙක් සහ උපාදානය තොර කරගත්තු තෘෂ්ණාවෙන් නිදහස් වෙච්ච රහතන් වහන්සේ නමක් අතර තියෙන වෙනස්කම පැහැදිලි කරන්නට නන්දක හාමුදුරුවෝ උපමාවක් දේශනා කරනවා. උන්වහන්සේ දේශනා කරනවා නැගණිවරුනි යම්කිසි පුද්ගලයෙක් ගව ඝාතකයෙක් එහෙම නැත්නම් ගව ඝාතකයෙකුගේ අතවැසියෙක් ගව දෙනක් අරගෙන මරනවා. මරලා ඉවර වෙලා මේ ගවයා ගව දෙනගේ සම බොහොම පරිස්සමින් හොඳ කැපෙන පිහියක් අරගෙන හැම කැපෙන්නත් නැතුව මස් කැපෙන්නත් නැතුව හැමයි මසයි අතරින් හිමින් සැරේ මේ පිහිය යවලා ටිකෙන් ටික අර අතර තියෙන නහර වලින් සහ අර සිවියෙන් තියෙන සම්බන්ධතාවයේ හිමින් හිමින් කපනවා ගවය මරනවා සමහර විට දැකලා ඇතිනේ ළඟට දැක්කේ නැතුවට සමහරට පින්තූර වලින් හරි දැකලා ඇති සත්තු ඒ විදිහට හැම ගලවනවා දැකලා ඇති එතකොට මේ මිනිස්සු අර මස් වලට හානි වෙන්නේත් නැහැ. හැබැයි හැම සිදුරු වෙන්නේත් නැහැ. හැමයි මසයි අතර තියෙන බන්ධනය නහර සහ සිවි වලින් එකට ඇලිලා තියෙන බන්ධනය සිවුම් පිහියකින් කපලා කපලා වෙන් කරනවා. වෙන් කළාම හැම වෙනම කෝට් එකක් වගේ වෙනම ගන්න පුළුවන් මස් ටික කඳ වෙනම. එතකොට සතාගේ ශරීරයේ තිබුණා වගේම වෙනම තියනවා කිසිම ලේ වැගිරීමක්වත් නැහැ. හැම වෙනම ආපහු තියෙනවා. දැන් මෙන්න මේ විදිහට අර හමයි මසයි අතර තියෙන සම්බන්ධය හිමින් සැරේ කපලා වෙන් කරලා හමයි අර දෙනගේ ශරීරයයි වෙන් කරගන්න. වෙන් කරගෙන මේ ගව ඝාතකයා නැවත වතාවක් මේ හැම අර හරකට පෙරවනවා තිබුණා වගේ. දැන් මේක පොඩ්ඩක්වත් කැපිලා සිදුරු වෙලා නැහනේ. බොහොම පරිස්සමින්නේ කපලා අයින් කරගත්තේ. අයින් කරගෙන ආපහු තිබුණා වගේම ඔළුවේ ඉඳන් කකුල් දෙක දක්වාම අර හැම හොඳට පෙරවනවා. පෙරවලා මේ ගව ඝාතකයා කියනවා දැන් මේ හරකා හිටියා වගේමයි. ඉස්සල්ලත් මේ හරකා මේ විදිහමයි දැනුත් ඒ විදිහමයි. ඉස්සල්ලත් මේ හරකගේ හැමයි මසයි මේ විදිහට එකට තිබුණා දැනුත් ඒ විදිහෙන් එකටම තියනවා කියලා කියනවා. නැගනිවරුනි මේ කතාව සත්‍යයක්ද? නන්දක හාමුදුරුව අහනවා. අහනකොට භික්ෂුණීන් වහන්සේලා පිළිතුරු දෙනවා ස්වාමීනි මේ කතාව සත්‍යයක් කියලා කියන්නට බෑ. ඇයි සත්‍යයක් කියන්න බැරි වෙන්නේ? මුලදී මේ හැමයි මසයි එකට බැඳිලා තිබුණා. නමුත් දැන් ඒ හැමයි මසයි වෙන් කරලා නිකන් උඩින් පෙරවලා විතරයි තියෙන්නේ. බැලූ බැල්මට නම් පෙර හිටිය හරකා වගේ පිටින් පේනවා. හැබැයි මේ හමයි මසයි අතර කිසිම සම්බන්ධතාවයක් නැහැ. සම්පූර්ණම විච්ඡේදනය වෙලා වෙන් වෙලා වියුක්තවයි පවතින්නේ. මේ ගවයා සහ සම සංයුක්තව පවතිනවා කිව්වොත් ඒක වැරදි. මේ දෙක ඒකාන්තයෙන් වියුක්තවමයි පවතින්නේ කියලා භික්ෂුණීන් වහන්සේලා පිළිතුරු දුන්නා. එතෙන්දී නන්දක හාමුදුරුව පැහැදිලි කරනවා නැගනිවරුනි මේ උපමාව මම ප්‍රකාශ කළේ රහතන් වහන්සේගේ ස්වභාවය දක්වන්නටයි. ඒ කොහොමද? මේ උපමාවේදී මම පැහැදිලි කළානේ ඇතුල් මාංශය සහ පිටහම කියලා. අන්න ඒ වගේ තමයි ඇතුල් මාංශය වගේ තමයි අපේ මේ ආධ්‍යාත්මික ආයතනය. ඇස කන නාසය දිව ශරීරය මනස අර පිටහම වගේ තමයි බාහිර ආයතන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඔය දෙක සම්බන්ධ වෙලා තියෙන අර සිවිය වගේ තමයි තෘෂ්ණාව අර හොඳට කැපෙන පිහියක් අරගෙන මේක හිමින් හිමින් කපන්නා වගේ තමයි ආර්යයන් වහන්සේ තීක්ෂණ ප්‍රඥාවෙන් අර රූපය සහ ශබ්දය ගන්ධය රසය ස්පර්ශය කියන මේ බාහිර ආයතනත් චක්කුසෝත ගහන જીවහා කාය මන කියන අභ්‍යන්තර ආයතනත් අතර තියෙන තෘෂ්ණා බන්ධනය ආර්ය ප්‍රඥාව නැමැති තියුණු ආයුධය අරන් හිමින් හිමින් කපනවා දැන් අපිට පින්නතොට පැහැදිලිද මේ කියන කාරණේ අපට ආධ්‍යාත්මික ආයතන හයක් තියෙනවා ඇස කන නාසය දිව කය මනස කියලා. බාහිර ආයතන හයක් තියෙනවා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියලා. දැන් මේ දෙක අතර කිසිම සම්බන්ධයක් නැහැ. හැබැයි අර රූප මේ ඇහි පතිත වෙනකොට ඒ රූප ඡායාව නිසා සාමාන්‍ය මනුස්සයා තෘෂ්ණාවක් ඇති කරගන්නවා. අන්නේ තෘෂ්ණාව නිසා මේ රූපයයි ඇහැයි එකට බන්ධනය වෙනවා. ශබ්දයයි කනයි එකට බන්ධනය වෙනවා. අන්න එහෙම බාහිර ලෝකයක් අභ්‍යන්තර ලෝකයක් එකට බන්ධනය කරගෙන තෘෂ්ණාවෙන් උපාදාන කරගෙන තමයි මේ සත්වයා සසරේ පවතින්නේ. අරහත්ත්වයටපත් වෙනවා කියලා කියන්නේ උන්වහන්සේට ආධ්‍යාත්මික ආයතනක් තියෙනවා බාහිර ආයතනක් තියෙනවා රහතන් වහන්සේත් අපි වගේම රූප දකිනවා. උන්වහන්සේගේ ඇහැ අන්ධ වෙලා නැහැ නේ රහත් වුණා කියලා රූප දකිනවා. කන බිහිරි වෙලා නැහනේ රහත් වුණා කියලා ශබ්දත් ඇහෙනවා. දිවට රසයක් දැනෙනවා. ස්පර්ශයක් දැනෙනවා. ගඳ සුවඳක් දැනෙනවා. අරමුණුත් දැනෙනවා. හැබැයි මොකද්ද නැත්තේ? ඔය දෙක අතර තෘෂ්ණා බන්ධනය උන්වහන්සේ තුල නැහැ. අර මුලින් හිටපු ගවයාගේ හැමයි මසයි එකට සිවියෙන් බන්ධනය වෙලා තියෙනවා අන්න ඒ වගේ තමයි තෘෂ්ණාවෙන් බන්ධනය වෙච්ච ප්‍රතජන මිනිසයා රහතන් වහන්සේ අර සිවිය කපලා මාංශයයි හැමයි වෙන් කරලා පස්සේ ආපහු පෙරවුවහම මුලින් හිටිය හරක වගේම පේනවා හැබැයි කිසිම සම්බන්ධයක් නැහැ. අන්න ඒ වගේ තමයි රහතන් වහන්සේ බැලූ බැල්මට අපට පේනවා රූප බලනවා, ශබ්ද අහනවා, ගඳ ආග්‍රහණය කරනවා, ආහාර රස විඳිනවා, ස්පර්ශ ලබනවා, අරමුණු කරනවා. අපි වගේමනේ මොකද්ද වෙනස කියලා අපට හිතෙනවා. ඒ නිසා රහතන් වහන්සේ සාමාන්‍ය ප්‍රතඥ සත්වය අතර වෙනසක් අපට පේන්නේ නැහැ. අපි ආහාර අරගෙන රසයි කියනවා නම් රහතන් වහන්සේත් රසයි කියන්නට පුළුවන්. අපි සබ්දයක් අහලා මිහිරි කියනවා නම් රහතන් වහන්සේත් මිහිරි කියන්නට පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ සමීපයට ඇවිදින් සක්‍ර දේවේන්ද්‍රයාගේ වීණාවාදකයා පංචසික ඔහුගේ වීණාව වාදනය කරලා සරාගී ගීතයක් ගායනා කළා. ඒ ගීතේ ගායනා කරනකොට තථාගතයන් වහන්සේ මේක අහගෙන ඉඳලා උන්වහන්සේ ගීතය නිම වුණාම කියනවා පංචසික බොහොම අගෙයි. ඔබේ ගීතයත් වාදනයත් දෙක එකට හරි අපූර්වට ගැලපුණා. ඔබේ ගීතය තුල ලෞකික දේවලුත් තියෙනවා ලෝකෝත්තර අර්ථත් තියෙනවා. මේ සියල්ලෙන්ම ප්‍රතිසංයුක්ත වූ මනා ගීතයක් ඔබ ගායනා කළා කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. එතකොට දැන් මේ කියන්නේ මොකද්ද? අර පංචසික ගායනා කරපු ගීතය තථාගතයන් වහන්සේ තෘෂ්ණාවෙන් ශ්‍රවණය කළාද? නැහැ. සාමාන්‍ය කෙනෙක් වගේ උන්වහන්සේ ශ්‍රවණය කරන බව පෙනුණා උන්වහන්සේ ශ්‍රවණයේ තියෙන මිහිරි බවත් හඳුනාගත්තා හැබැයි ඒ මිහිරි බව පිළිබඳ උන්වහන්සේට තෘෂ්ණාවක් ඇති වුණේ නැහැ ගවයාගේ ශරීරයක් තියෙනවා මාංශයක් තියෙනවා හමත් උඩින් පෙරවලා තියෙනවා හැබැයි දෙකේ කිසිම සම්බන්ධයක් නැතුවා වගේ උන්වහන්සේ තෘෂ්ණා උපාදානයේ සිඳ දමලයි තියෙන්නේ එනිසා නැගනිවරුනි සාමාන්‍ය ප්‍රතජන සත්වයා හැම සහිත මස් සහිත ජීවි ගවයෙක් වගේ නැවත නැවත බන්ධනේ වෙලා පවත්වාගෙන යනවා. රහතන් වහන්සේ ආර්ය ප්‍රඥාවෙන් තීක්ෂණ ප්‍රඥාවෙන් මේ ආධ්‍යාත්මික ආයතන සහ බාහිර ආයතන අතර ඇතිවෙන තෘෂ්ණා උපාදානය සිඳ දමලා අර හැම ගලවලා උඩින් පෙරෙව්වා වගේ සාමාන්‍ය ගවයෙක් වගේ පෙනෙනවා පෙනුණා වුණාට ඇතුළත පිටත කිසිම සම්බන්ධතාවයක් නැහැ තෘෂ්ණා උපාදානයක් නැහැ නැගනිවරුනි යම් කිසි කෙනෙකුට මෙසේ තෘෂ්ණාව ශය කරලා උපාදානය ශය කරලා විද්‍යා විමුක්තියට චේතෝ විමුක්තියට පැමිණෙන්නට අවශ්‍ය නම් නැගනිවරුනි ඒ සඳහා හේතු වෙන බෝධ්‍යාංග ධර්ම හතක් තියෙනවා නන්දක හාමුදුරුව පැහැදිලි කරනවා. නැගිනිවරුනි යමෙකුට මේ ගවයාගේ අර සම ගලවලා නැවත පෙරෙව්වහම සම්බන්ධයක් නැතුවාසේ මේ තෘෂ්ණා උපාදානය දුරු කරන්නට අවශ්‍ය නම් ඒතනත්තාට ඒ සඳහා ක්‍රමයක් තියෙනවා. මොකක්ද ඒ ක්‍රමය? ඒ අවබෝධය සඳහා බෝධිය සඳහා උදව් වෙන ධර්ම හතක් තියෙනවා. ඒවට කියනවා බෝධ්‍යාංග බොජ්ජංග ධර්ම කියලා. බොජ්ජංග ධර්ම කියන්නේ බෝධියට අංග වෙන්නා වූ ධර්ම. අවබෝධයට අංග වෙන්නා වූ ධර්ම. ඒ මොනවද? සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්දි, සමාධි, උපේක්ඛා කියන. හැබැයි මෙතනදී නන්දක හාමුදුරුව පැහැදිලි කරනවා මේ සතිය. සතිය කියන්නේ මොකද්ද? පූර්ණ අවධානය මේවා එකින් එක විස්තර කරන්නට මේ ධර්ම දේශනාවේදී කාල වේලා ප්‍රමාණවත් මදි අපි නම් වශයෙන් කෙටියෙන් හඳුනා ගනිමු සිහියයි කියලා කියන්නේ අවශේෂ අරමුණු වල මනසින් එල්ලී ගන්නේ නැතුව පැමිණෙන පැමිණෙන අරමුණ පිළිබඳව පූර්ණ අවධානය යොමු කරගන්නට පුළුවන් නම් ඒකට කියනවා සිහියයි කියලා. ධම්මවිචය කියලා කියන්නේ කුසල් අකුසල් හොඳ නරක මේ කුසල අකුසල ධර්මයන් හීන ප්‍රනීත ධර්මයන් වෙන් වෙන්කොට නුවණින් විමසා බලනවාට කියනවා ධම්මවිචය සම්බොජ්ජංගයයි කියලා. ඊළඟට විරිය සම්බොජ්ජංගයයි කියලා කියන්නේ අකුසල ධර්ම ප්‍රහාණය කරන්නට කුසල් දහම් වඩවන්නට කායික මානසික උත්සාහයක් තියෙනවා නම් ඒකට කියනවා වීරියයි කියලා. විරිය සම්බොජ්ජංගයයි ඊළඟට ඒ නිසාම මනසේ හටගන්නා සතුටක් ප්‍රීතියක් තියෙනවා නම් අකුසල් දහම් දුරු කරනකොට කුසල් දහම් වඩවනකොට අපේ මනසේ ලොකු සතුටක් ප්‍රීතියක් හටගන්නවා. අන්නේ ප්‍රීතියට කියනවා පීති සම්බොජ්ජංගයයි කියලා. ඒ ප්‍රීතිය එහෙම හටගන්නකොට අකුසල් දහම් ප්‍රහාණය වෙනකොට කුසල් දහම් වැඩෙනකොට ලොකු සැහැල්ලුවක් ඇති වෙනවා. ගතට සිතට දෙකට මේ සැහැල්ලුව දැනෙන්නට ගන්නවා. දැන් සමහර කෙනෙක් හරි වෙහෙසයි හරි පීඩාවයි නිදාගත්තට හරියට නිින්ද ගියෙත් නැහැ නිදාගෙන උදේ හැරෙනකොටත් ඇඟට බරගතිය ඔළුවේ බරගතිය ඇයි මේ නිරන්තරයෙන් දවසේ ගත්තු අරමුණු නිසා ද්වේෂය රාගය තෘෂ්ණාව ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය මාන්නය අපේක්ෂාව බලාපොරොත්තු මෙහෙම අකුසල පාප ධර්මයන්ගෙන් ගතසිත ඔක්කොම බර කරගෙන හෙම්බත් කරගෙන ඒ අකුසල පාප ධර්මයන් ටික ටික සිහියෙන් දකිමින් අයින් කරන්නට පුළුවන් නම් සිතට විතරක් නෙමෙයි පින්නතුනි ගතට ලොකු සැහැල්ලුවක් දැනෙනවා. අන්නේ ගතට සිතට දැනෙන සැහැල්ලුවට කියනවා පස්සද්දි සම්බොජ්ජංගයයි කියලා. විරිය පීති පස්සද්දි ඊළඟට සමාධි සම්බොජ්ජංගයයි කියන්නේ එහෙම අකුසල් දහම් දුරු වෙනකොට කුසල් දහම් වැඩෙනකොට මනසේ හොඳ සංසුන් බවක් එකඟ බවක් ඇති වෙනවා. ඒක හඳුන්වනවා සමාධි සම්බොජ්ජංගයයි කියලා. මෙහෙම අකුසල් දහම් ප්‍රහාණය කරමින් කුසල් දහම් වැඩෙනකොට සිත එකඟ වෙනකොට ප්‍රඥාව වැඩෙනකොට ලෝකයේ හේතුඵල ධර්මයන්ගේ ස්වභාවය වැටහෙනකොට අමුතුවෙන් ලෝකයේ පිළිබඳව ඇලීම් ගැටීම් ඇති වෙලා කලබල වෙන්නේ නැහැ. කැමති දේ සිද්ධ වුණත් අකමැති දේ සිද්ධ වුණත් මේ මේ හේතුන්ගෙන සිද්ධ වුණේ කියලා නුවණින් දකිනකොට ලොකු උපේක්ෂාවක් මැදහත් බවක් මනසේ ඇති වෙනවා. අන්නේ උපේක්ෂාව උපේක්ඛා සම්බොජ්ජංගයයි කියලා හඳුන්වනවා. මෙන්න මේ කියන ලද කරුණු 7 මොනවද කරුණු 7? සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්දි, සමාධි, උපේක්ඛා. මේ කරුණු 7 නැවත නැවත වඩනවනම් කොහොමද වඩන්නේ? මෙතනදි විශේෂයෙන් නන්දක හාමුදුරුව දක්වනවා නිකම්ම වඩලා හරියන්නේ විරාග නිස්සිතක් මේවා කොහොමද වඩන්නේ විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං වොස්සග්ග පරිණාමිතං මේ වචන ටික ඊටාම වැදගත් විවේක නිස්සිතං කියලා කියන්නේ කායික මානසික කෙලස් ධර්ම යටපත් කරමින් විවේකයයි කියන්නේ කායික විවේකයයි කියන්නේ කයේ කයට තියෙන විවේකී බව මානසික විවේකයයි කියන්නේ නීවරණ ධර්මයන්ගෙන් මනස නිදහස් කරගත්තු ස්වභාවය. මනසට නීවරණ ධර්ම නිසා විවේකය නැති වෙනවා. නීවරණයන්ගෙන් මනස ඉවත් කරනකොට තමයි ටික ටික මනසට විවේකය ලැබෙන්නේ. අන්න විවේකයට බර වෙච්ච ආකාරයෙන් තමයි මේ ධර්ම වඩන්නට නැත්තේ. නිකම්ම වඩලා හරියන්නේ නැහැ. ප්‍රීතිය, වීරය නිකන් කලබලයෙන් වඩලා හරියන්නේ නැහැ. ඒක කෙලස් වැඩෙන හැටියට වඩලා හරියන්නේ නැහැ. මේ කියන කරුණු කෙලස් වැඩෙන හැටියටත් වඩන්නට පුළුවන්. දැන් ප්‍රීතිය ඕනනම් කෙනෙකුට පව්කමක් කරලත් ලබන්නට පුළුවන් නේද? කෑමක් කාලා තෘෂ්ණාවෙනුත් ප්‍රීති වෙන්නට පුළුවන්. ඊළඟට වීරය කියන එක සතෙක් මරන්නත් වීරය කරන්නට පුළුවන්. ඊළඟට සිතේ ඇතිවෙන සතුට වැරදි දේවල් කරලත් ලබන්නට පුළුවන්. ඒ නිසා එහෙම අයහපත් දේ කරලා පව්කම් කරලා අකුසල් කරලා ලබන සතුට වීරය බොජ්ජංග ධර්මයක් වෙන්නේ නැහැ. නිවන් දකින්නට උදව් වෙන්නේ නැහැ. මේ කියන ලද ධර්මතා හතම විවේකය ඇසුරු කරමින් ඒ කියන්නේ කායික මානසික සැහැල්ලුව පවත්වා ගනිමින් වඩන්නට ඕන. ඊළඟට Nirodha ඇසුරු කරමින් Nirodha කියන්නේ කෙලෙස් ධර්ම නිරුද්ධ කරමින් මේ සතුට ප්‍රීතිය වීරය ගොඩනගන්නට ඕන. ඊළඟට විරාගය ඇසුරු කරමින් සරාගී බව ටිකෙන් ටික දුරු කරමින් ඇල්ම අඩු කරමින් ඕන මේ ධර්ම වඩන්නට. වස්සග්ග පරිණාමිතං කියන්නේ නිවනට යොමු කරගෙන මේ ධර්ම වඩන්නට ඕන. අන්න ඒ විදිහෙන් සිහිය වඩනවා නම් නිවනට අරමුණු කරගෙන කෙලෙස් ධර්ම දුරු කරමින් මනසේ සැහැල්ලුව ගොඩනගමින් තෘෂ්ණාව අඩු කරමින් සිහිය වඩනවා නම් ඒ ආකාරයෙන් ධර්මයන් විනිශ්චය කරනවා නම් අන්නේ ආකාරයෙන් ප්‍රීතිය වඩනවා නම් අන්නේ ආකාරයෙන් වීරිය වඩනවා නම් ඒ ආකාරයෙන් සැහැල්ලුව වඩනවා නම් සමාධිය වඩනවා නම් උපේක්ෂාව වඩනවා නම් නැගනිවරුනි ඒ ධර්මතාවයන් යම් කෙනෙකුට තෘෂ්ණා උපාදානය දුරු කරලා අර ගවයාගේ සමයි මසයි එකින් එක සම්බන්ධතාවයේ වෙන් කළා වගේ මේ ආධ්‍යාත්මික ආයතන සහ බාහිර ආයතන අතර පවතින තෘෂ්ණා උපාදානය සහ මුලින්ම දුරු කරලා චේතෝ විමුක්තියෙන් පඤ්ඤා විමුක්තියෙන් උපාදාන ක්ෂය කිරීමෙන් උත්තරීතර නිර්වාණ ධර්මය සාක්ෂාත් කරගෙන කෙලස් නසලා බැඳීම් වලින් තොර නිර්වාණ සෝය මේ ජීවිතේම සාක්ෂාත් කරගෙන විඳින්නට පුළුවන් වෙනවා කියලා නන්දක හාමුදුරුවෝ දේශනා කළා. දේශනා කරලා උන්වහන්සේ දේශනාව නැවැත්තුවා. නවත්තලා කිව්වා දැන් ඇති දැන් යන්න කියලා නන්දක හාමුදුරුව වැඩම කළා. නමුත් භික්ෂුණීන් වහන්සේලාට තාම මදි දැන් අහගෙන හිටියා. ඊටාම සතුටු වුණා. නමුත් තව දේශනා කරයි කියලායි ඒ අය බලාපොරොත්තු වුණේ. පස්සේ භික්ෂුණීන් වහන්සේලා ආපහු ගියා බුදුහාමුදුරුව ළඟට. බුදුහාමුදුරුවන්ගෙන්වත් තව යමක් අහගන්නට පුළුවන් වෙයි කියලා. බුදුහාමුදුරුවොත් කිසිවක් දේශනා කළේ නැහැ. බුදුහාමුදුරුවොත් දේශනා කළා දැන් ඇති යන්න කියලා. යන්න කියලා දේශනා කළා. නන්දක හාමුදුරුවොත් වඩිනකොට බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කරලා දේශනා කරනවා මහණෙනි නන්දක තෙරුන් වහන්සේගේ දේශනාවට භික්ෂුණීන් වහන්සේලා අතිශයින්ම පැහැදුනා. හැබැයි කොච්චර පැහැදුනාද කියනවා නම් තෘප්තිමත් උනේ නැහැ. හරියට චාතුද්දසී පෝය දවසේ හඳ වගේ හඳ දකිනකොට ලොකු සතුටක් ඇති වෙනවා. හැබැයි පොඩ්ඩක් අඩුයි වගේ තේරෙනවා. අන්න ඒ වගේ භික්ෂුණීන් වහන්සේලා මේ දේශනාව අහලා අසීමිතව සතුටු වුණා. හැබැයි ඒගොල්ලෝ තෘප්තිමත් වෙලා නම් නෙවෙයි නැගිටලා ගියේ කියලා බුදුහාමුදුරුවෝ නන්දක හාමුදුරන්ට කතා කළා. කතා කරලා කියනවා නන්දක ඔබ හෙටත් ගිහිල්ලා ඔය අනුශාසනාවම භික්ෂුණීන් වහන්සේලාට කරන්න. පස්සේ පහුවදත් නන්දක හාමුදුරුව අර විදිහෙම ගිහිල්ලා භික්ෂුණීන් වහන්සේලාට ඔය විදිහටම අර අනුශාසනාව කළා. භික්ෂුණීන් වහන්සේලා දෙවනි වතාවටත් මේ අනුශාසනාව ශ්‍රවණය කළාම අතිශයින්ම සතුටු වෙලා අසීමිතව තෘප්තිමත් භාවයටපත් වුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි නන්දක තෙරුන් වහන්සේ දක්ෂයි, උන්වහන්සේ දක්ෂයි දහම් දෙසන්නට. උන්වහන්සේගේ දේශනාව අහලා මේ 500ක් භික්ෂුණීන් වහන්සේලා අතර සියලු දෙනාම මාර්ගඵල ලැබුවා. යම් බාලම භික්ෂුණියක් ඉන්නවා නම් ඇය පවා සෝවාන් ඵලයට හරි අඩුතරමින්පත් වුණා. ඒ දේශනාව අවසානයේ කිසිම කෙනෙක් ප්‍රතජන කෙනෙක් ඉතුරුුනේ නැහැ. හැම දිනාම ඵලගාමී වුණා නන්දක තෙරුන් වහන්සේ දක්ෂයි කියලා බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා ඉදිරියේ ප්‍රකාශ කළා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ නන්දක නන්දකෝවාද සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ දැක්වෙන්නේ. මෙය තථාගතයන් වහන්සේගේ දේශනාවක් හැටියට නෙමෙයි නන්දක තෙරුන් වහන්සේ භික්ෂුණීන් වහන්සේලාට කළ ගැඹුරු දහම් කතාවක් හැටියටයි මේ අනුශාසනාව දැක්වෙන්නේ මේ සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය බව දුක් බව අනාත්ම බව ප්‍රකට කරමින් ආධ්‍යාත්මික ආයතන සහ බාහිර ආයතනයන්ගේ ත්‍රිලක්ෂණ ධර්මයේ ප්‍රකට කරමින් මේ ආධ්‍යාත්මික ආයතන සහ බාහිර ආයතන තෘෂ්ණාවෙන් උපාදාන කරගන්නා ආකාරය සහ රහතන් වහන්සේ මේ බෝධ්‍යාංග ධර්ම මනවින් වර්ධනය කරලා ආර්ය ප්‍රඥාවෙන් තෘෂ්ණා උපාදානය සය කරලා බැඳීම් වලින් තොරව ලෝකේහි වාසය කරන ආකාරය තමයි මේ නන්දකෝවාද සූත්‍රයෙන් නන්දක තෙරුන් වහන්සේ භික්ෂුණීන් වහන්සේලාට දේශනා කළේ. ඒ නිසා මේ කරුණු මනවින් සිත්හි ධාරණය කරගෙන මේ ජීවිතයේ පවත්වන කාලය තුල චක්කසෝත ඝාන ජීවහා කාය මන කියන මේ ෂඩේන්ද්‍රයන් තුලින් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියන මේ අරමුණු අරමුණු කරමින් අපි සැප දුක් උපේක්ඛා කියන වේදනාවන් විඳිනවා.